ආයුබෝවන් වාසනාවන්ත දවසක් උදා වේවා ප්‍රේක්ෂක ඔබ සියලුම දෙනාට කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අදත් ඔබ මේ එකතු වෙන්නේ මනුෂ්‍යත්වයේ ගරුත්වය උදෙසා ගෙනෙන සියස නාලිකාවේ අලුත්ම වැඩසටහන ලෙසට ප්‍රේක්ෂක බහුතර ප්‍රේක්ෂක මනාපෙන් නොයසේනම් බහුතර ප්‍රේක්ෂකින්ගේ ඉල්ලීමෙන් සජ්ජන සත්කාරයක් ලෙසට සමාජගත වන සුගත පද විවරණ වැඩසටහන අද දවසේ අපි මේ වැඩසටහන ඔබ වෙතට ගෙන එන මොහොතේ ඊ타ත්ම ගෞරවයෙන් සියස ප්‍රධාන රූපවාහිනී මැදිරියට අපි ආරාධනා කළා අපේ ප්‍රධාන සම්පත්දායකත්වයට කෙතට දියවරසේ දැයට සදහම් ජීවිය සලසලන අපේ ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේට අපේ හම්දුරුවනේ වැඩසටහනේ ආරම්භයට මත්තෙන් ඊ타ත්ම ගෞරවයෙන් අප සාදු නාදනන්වා ඔබ වහන්සේව පිළිගන්නවා එසේනම් මේ වැඩසටහනට මෙතෙන් පටන් එකතු කරගන්නට අපට අවසරයි නම කියන්නට අවසර ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ වහන්සේ පාද නමස්කාර පූරකව වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම මේ වැඩසටහන ඔබ වෙත ගෙන ඒමේදී අපි තාමත්ම කෘතගුණ පූරකව සිහිපත් කරනවා වැසි මේ වැඩසටහන ඔබ වෙතට තිලින කරන මොහොතට අපේ නාලිකාවේ ගරු සභාපති පී.කේ.යු. අධිකාරම් මැතිතුමා, එම මැතිණිය කාන්ති අධිකාරම් මැතිණිය, එවැගේම ගරු අධ්‍යක්ෂ සඳරුවන් අධිකාරම් මැතිතුමා ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලය එකතු වෙලා තමයි මේ වැඩසටහන ඔබ වෙතට මෙලෙසට ගෙන එන්නේ. ඉතින් අධ්‍යක්ෂ මණ්ඩලය එලෙස සිහිපත් කරමින් සුගත පද විවරණ වැඩසටහනට මෙලෙසින් ආරම්භම ලබන්නට අප සූදානම් වෙනවා. අපේ හාමුදුරුවනි, අපේ පසුගිය වැඩසටහන පුරාවට කතා කරමින් සිටියේ රේරුකානේ චන්දවිමල අපේ නායක ස්වාමින්වයන් වහන්සේගේ සුරතින් රචිත උන්වහන්සේගේ පන්හිඳෙන් රචිත ධර්ම පුස්තක රසක් අතරේ වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්මයන් පිළිබඳව ලියවුණු පොත. ඉතින් මේ පොතේ අපි බොහෝ දුරට පසුගිය වැඩසටහන් පෙළ ගැස්මේ දිගින් දිගට වරින් වරට විග්‍රහ කරගෙන ආවා. ඈත තනිවුණ සඳක් කුමකට මෑත තනිවුණ මගක් සෙවුමට පාර වැරදුන මිනිස් හිතකට වේය බුදුබණ මගක් සෙවුමට ඒ නිසාමයි උන්වහන්සේගෙන් රචනා වෙච්ච මේ ධර්ම කෘති විවිධය විවිධ තැන්වල විවිධ විදිහට අර්ථකථනය කරද්දී උන්වහන්සේගේ අභිප්‍රාය කෙලෙසද සමාජගත යුතු පණිවිඩය සමාජගත කළ යුතු පණිවිඩය කෙබඳුද? අන්නේ පණිවිඩය සමාජගත කරන්නයි අපට අවශ්‍ය වුණේ. ඉතින් උන්වහන්සේගේ මේ පොත් පිළිබඳව විවරණයගෙන එන මොහොතක අප ඊ타ත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා. මේ වැඩසටහන් කිසිවක් සියස නාලිකාවේ අපි ආවට ගියාට කරන්නේ නැහැ. අනුමැතියක් සහිතව පූර්ණ අනුමැතිය ආශිර්වාදයේ සහිතවයි සිදු කරන්නේ. ඉතින් අප මේ වැඩසටහන ඔබ වෙත ගෙනීමේදී මතක් කරනවා ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලය, එවැගේම එහි සභාපති අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ පූජකිරියෝරුවේ ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේවත් අප ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා. අපේ හාමුදුරුවනේ වැඩසටහන පිළිබඳව පූර්විකා වෙලෙසින් සපයමින් දැන් ඔබ වහන්සේ වෙතට යොමු වෙනවා. හාමුදුරුවනේ අපේ ධර්ම සාකච්ඡාව මට හිතුණා මෙහෙම පටන් ගන්න. දැන් එතකොට අදින් පස්සේ ප්‍රිය වචන කතා කරන එකත් වැරදිද? අතරවන් සර්ණයි හැම දිනාටම ශහන් මහත්තයා දැන් අපි මේ කතා කරමින් යන්නේ අපේ රේරුකාණේ මහානායක හාමුදුරුවන්ගේ වංචක ධර්ම පොතනේ. එතකොට අද අපිට කතා කරන්න තියෙන පළවෙනි මාතෘකාව තමයි ප්‍රිය වචන වංචක ස්වභාවයෙන් ප්‍රිය වචන කතා කරන්නට යොමු වීම. දැන් අපි පහුගිය වැඩසටහන් වලදීත් විශේෂයෙන් සිහිපත් කළා මේ වංචක ධර්ම කියන්නේ අනුන්ට වංචා කිරීමක් නෙමෙයි. ඒ කියන්නේ ඇත්තටම අනුන්ට වංචාවක් කරන අදහසින් කටයුතු කරනවා නම් එතන තියෙන්නේ ලෝකේ රැවටීමේ කෛරාටික ගතිය. දැන් මේ වංචක ධර්මවල තියෙන විශේෂත්වය එහෙම නැත්නම් සූක්ෂම බව තමයි ඒ ඒක ක්‍රියාත්මක කරන පුද්ගලයාට ලෝකේ රැවටීමේ අදහසක් කොහෙත්ම නැහැ. ඔහු ලෝකයට බොහොම අවංකව අව්‍යාජව කටයුතු කරනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔහු තමන්ගේ මනෝභාවයටයි රැවටිලා තියෙන්නේ. එතකොට ඔහු දන්නේ නැහැ ඔහු රැවටුණු කෙනෙක් බව. ඒ නොදැන අවංක ස්වභාවයෙන් ලෝකේ ඉදිරියේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් මෙතනදී අපිට සිහිපත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ නිවන් දැකීමට අවශ්‍ය ගුණාංග දක්වන කරණීයමෙත සූත්‍රයේදී වචන දෙකක් දක්වනනේ උජූච සූජූච කියලා. එතකොට උජූ කියලා කියන්නේ අපි ලෝකයට අවංක වෙන්නට ඕන. ලෝකයට වංචනික නොවි, කෛරාටික නොවි අවංකව ක්‍රියාත්මක වෙන්න ඕන. සූජූච කියලා කියන්නේ Tamanගේ මනෝභාවයන් සම්බන්ධව Taman ඊටත් වඩා සැලකිලිමත්ව ක්‍රියාත්මක වෙන්නට ඕන අවංක භාවයෙන්. දැන් මේ මේ වංචක ධර්ම සම්බන්ධව ක්‍රියාත්මක වෙනකොට මේ වචන දෙකේ අරුත අපට හොඳට පැහැදිලි වෙනවා. දැන් වංචක ධර්ම තුල ක්‍රියාත්මක වෙන පුද්ගලයාට ලෝකේ රැවටීමේ අදහසක් නැහැ. ඔහු ලෝකයට අවංකව කටයුතු කරනවා. හැබැයි ඔහු Tamanට අවශ්‍ය තරම් අවංකව Tamanගේ මනස විවෘත කරගෙන නැහැ. ඒ ගැටලුව නිසා තමයි ඔහු Tamanගේ මනෝභාවයන්ට රැවටෙන්නේ. ඉතින් අපි පහුගිය වැඩසටහන් වලත් සිහිපත් කළා විශේෂයෙන්ම වංචක ධර්ම ක්‍රියාත්මක වීමට පදනම් වෙන ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි පාපය පිළිකුල් කරන, පාපයෙන් වළකින්නට උත්සාහ කරන, කුසලයේහි යෙදෙන්නට උත්සාහ කරන ගතිය. එතකොට පෞකාර පුද්ගලයාට වංචනිකයාට ඒ අසත් ධර්ම ඍජුවම ක්‍රියාත්මක වෙනවා. ඔහුට ඒවා සංගවන්නට අවශ්‍යතාවයක් නැහැ. නමුත් පාපය පිළිකුල් කරන පාපයෙන් වළකින්නට කුසලෙහි යෙදෙන්නට උත්සාහ කරන පුද්ගලයාට තමයි මේ අර්බුදය මතුවෙන්නේ මොකද ඔහු තාම කෙලස් නැසූ කෙනෙක් නෙවෙයි ඔහුගේ ක්ලේශ මූලයන් චිත්තසංතානෙහි පවතිනවා එතකොට දැන් අර ස්වභාවයෙන්ම තෘෂ්ණාව බලාපොරොත්තුව මමත්වය මේ මේ මනෝභාවයන් Taman තුල පවතිනකොට අර පාපය පිළිකුල් කරන කුසලය අපේක්ෂා කරන එහෙම නැත්නම් කුසලය ප්‍රිය කරන ගතිය ඔහු තුල මතුවෙනවා ඊට පස්සේ කුසලය ප්‍රිය කරන ස්වභාවය තුලින්ම අර මනෝභාවය අවදි වෙන්නට පටන් ගන්නවා එතකොට තම තමන් සිතන පතන ආකාරයට අනුරූපීව ක්‍රියාත්මක වෙන ගතිය වංචක ධර්මවල ස්වභාවය එතකොට හැමදෙරේ මේ බණ අහන පින් වැඩ කරන අය තමයි සැලකිලිමත් වෙන්නේ. සැලකිලිමත් වෙන්න ඕන. මොකද දැන් පව්කම් කරන ලැජ්ජා බයක් නැතුව පව්කම් කරන පුද්ගලයාගේ මනසේ වංචක ධර්ම ක්‍රියාත්මක වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඔහුට ලෝභය ලෝභය හැටියට මේ අව්‍යාජව මතුවෙන්න ඉඩ තියෙනවා ඔහුගේ මනසේ. මොකද ඔහු ලෝභය ප්‍රතික්ෂේප කරන්නේ නැහනේ. ඔහු ලෝභයට ඉඩ දෙනවා. ඊළඟට ද්වේෂය ඔහු යට කරන්න උත්සාහ කරන ඔහු ද්වේෂයට ඉඩ දෙනවා. මාන්නයට ඉඩ දෙනවා. නමුත් ඒ ලෝභ ద్వේෂ මෝහ ආදී මේ අකුසල ධර්මයන්ට ඉඩ නොදෙන චිත්තසංතානයේ තමයි සූක්ෂම විදිහට ඒතනත්තා හිතන පතන අර කුසල ස්වરૂපයට අනුගත වෙලා මේ දුර්වල මනෝභාවයන් මතුවෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඇත්තටම වංචක ධර්ම වලින් සුරක්ෂිත වෙන්න සැලකිලිමත් විය යුත්තේ පාපයෙන් වළකින කුසලයට යොමු වෙන ගුණධම් වඩන පුද්ගලයාටයි මේ වංචක ධර්ම වල අරුබුදේ තියෙන්නේ. ඊළඟට වංචක ධර්ම ක්‍රියාත්මක වීමේ දෙවැනි හේතුව තමයි මේ පරමාර්ථ ධර්ම පිළිබඳව සූක්ෂම ඒවාෙහි සූක්ෂම ක්‍රියාකාරීත්වය පිළිබඳව හොඳ විචක්ෂණ බවක් Tamanට නැති බව. එතකොට තමන්ගේ සිත ඇඟිවලට අනුරූපීව එක්තරා වංචනික ස්වરૂපයන්ගෙන් මේ මනෝභාවයන් මතුවෙනවා. ඒක තමයි පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ සූක්ෂම මතුවෙන මනෝභාවයන් හඳුනා ගන්නට තරම් තමන් සති සම්පජඤ්ඤයෙන් ක්‍රියාත්මක නොවීම ඒ සියුම් පරමාර්ථ ධර්ම පිළිබඳව නිවැරදි වැටහීමක් නොතිබීම. එතකොට මේ කරුණු දෙක හේතු කොටගෙන තමයි විශේෂයෙන් ಗುಣධම් වඩන සත්පුරුෂයින් තුල තමයි මේ දුර්වලකම් මතුවෙන්නට ඉඩකඩ තියෙන්නේ. කියන්නේ තවම කෙලෙස් නැසලා නැති නමුත් කෙලෙස් නසන්නට උත්සාහ කරන, ක්ලේශය පිළිකුල් කරන, පාපය පිළිකුල් කරන, ගුණය අගය කරන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි ගමන් කරන්න උත්සුක වෙන පුද්ගලයාට තමයි මේ වංචක ධර්ම වලින් බාධකේ තියෙන්නේ. දැන් ශහන් මහත්තයා අහපු ප්‍රශ්නේ තමයි දැන් අපි ප්‍රිය වචන කතා කිරීම <laughs> වැරදිද? එතකොට දැන් රේරුකාණේ මහානායක හාමුදුරුව මේ මේ සම්බන්ධව උන්වහන්සේ පොතේ පැහැදිලි කරනවා ප්‍රියවාදිතා වේශයෙන් වංචක ලෝභය දැන් මේ ලෝභයේ ක්‍රියාත්මක වෙන එක ක්‍රමයක් තමයි ප්‍රියවාදී වේශය. ප්‍රිය වචනෙන් කතා කරන ස්වභාවය ප්‍රියවාදිතා නමි. එය උතුම් ගුණයකි. එතකොට ඒක අපරාධයක් නෙමෙයි. ඒක පාපයක් නෙමෙයි. උසස් ගුණය. ප්‍රියවාදියාට අන්‍යෝ සතුටු වෙති. උපකාර වමන අවස්ථාවේදී උපකාරීද වෙති. ප්‍රිය වචනෙන් කතා කිරීම අනුන්ගේ සිත්ද ගැනීමට හොඳම උපායකි. ඒ බව දත් සමහරුන් කෙරෙහි අන්‍යයන් සතුටු කරවා ලාභ සත්කාර ගැනුමේ ලෝභය ප්‍රියවාදීත්වයේ විශේෂයෙන් පහළ වේ. මේ බොහෝ සෙයින් අනුන්ගේ ලාභ සත්කාර ලබන පැවිද්දන් කෙරෙහි හා මන්ත්‍රණ සභාදියට ඇතුළු වීමට ජනයාගේ ඡන්දය සොයන්න උන් කෙරෙහි ඇතිවන්නේ. දැන් ඒක කාලීන මාතෘකාවකට වෙන්න හදන්නේ. <laughs> ඒකත් බොහොම විශේෂ කාරණයක්. මොකද දැන් මහානායක හඳුරෝ මේකෙදි පැහැදිලි කරනවා මේ මේ සූක්ෂම ක්ලේශයන් මතුවෙන්නේ ඊට පසුබිම තියෙන තැනකදී විතරයි. ඒ කියන්නේ දැන් ප්‍රිය වචන කතා කිරීමේ අවශ්‍යතාවයක් මතුවෙන තැනකදී තමයි අර ලෝභය ප්‍රියවාදීත්වය තුලින් මතුවෙන්නේ. එහෙම නැති තැන්වලදී ඒක ඒ ස්වરૂපයෙන් මතුවෙන්නේ නැහැ. අපි දැන් පසුගිය සතියේ කතා කළානේ අර පරාර්ථකාමතාවයෙන් අනුන්ට උපකාර කිරීමේ අවශ්‍යතාවයක් මතුවෙන තැනදී තමයි ලෝභය ඒ ස්වરૂපය ගන්න. එතකොට අනුන්ට අනුකූල වීමේ අවශ්‍යතාවය තියෙන තැන්වලදී තමයි අනුකූලතාවයෙන් එය මතුවෙන්නේ. එතකොට අනිත් අයට සංග්‍රහ කිරීමේ අවශ්‍යතාවය තියෙන තැනදී තමයි මේ සංග්‍රහ කරන වේශයෙන් මතුවෙන්නේ. මේ වගේ ඒ එතනට යම්කිසි අවශ්‍යතාවයක් අපට මතුවෙනවද ගුණාත්මක පසුබිමක අන්න ඒ ගුණාත්මක පසුබිම ඇසුරු කොටගෙන තමයි මේ ක්ලේශය මතුවෙන්නේ. දැන් අපි තේරුම් ගන්න ඕනේ රේරුකාණේ මහානායක හඳුරෝ තවත් තැන්වල පැහැදිලි කරනවා හරීම වටින කතාවක්. දැන් මේ සියලුම ක්ලේශ ධර්ම 1500ක් පමණ කෙලස් ධර්ම ගිහි පැවිදි බාල තරුණ මහලු ભેදයකින් තොරව කාගේ සිත්වලත් ඇති වෙන්න පුළුවන්. හැබැයි රජුගේ සිතේ ඇති වෙන ක්ලේශයන් විදිහට නෙමෙයි යාචකයාගේ සිතේ ක්ලේශයන් මතුවේ. ඒ විදිහට නෙමෙයි භික්ෂුවගේ සිතේ ක්ලේශයන් මතුවේ. ඒ මොකද ඔවුන්ට තියෙන පසුබිම වෙනස්. භික්ෂුවට ක්ලේශයන් මතුවෙන්නේ භික්ෂු භූමිකාවට අදාළ විදිහට. මොකද ඊට පිටස්තරින් ඔහුට උන්වහන්සේට කටයුතු කරන්න ඉඩක් නැහැ. එහෙනම් අපි හැමෝම කියන්නේ අර මේ වටපිටාවට ගැළපෙන පරිදි. වටපිටාවට ගැළපෙන විදිහට. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් රජුගේ මනසේ ලෝභය මතුවෙන්නට පුළුවන් මේ අල්ලපු රට පැහැර ගන්නට ඒ රටේ සම්පත් ලබා ගන්නට එතකොට තමන්ගේ ධන සම්පත් වැඩි කර ගන්නට තමන්ගේ රාජ්‍ය කරන ප්‍රදේශය වැඩි කර ගන්නට එතකොට ඒ විදිහෙන් ඔහුගේ ලෝභය ක්‍රියාත්මක වෙන්න පුළුවන් හැබැයි යාචකයාගේ මනසේ මතුවෙන්නේ තමන්ගේ පසුම්බියට වැටලා තියෙන එක කාසියක් නම් ඒ කාසිය දෙකක් බවට පත් කරගන්නට තමයි ඔහුගේ ලෝභය ක්‍රියාත්මක වෙන්නේ. එදා වේල හොයාගෙන. එදා වේල හොයාගෙන. එතකොට දැන් දැන් ලෝභය වශයෙන් ගත්තහම රජුගේ ලෝභයයි යාචකයාගේ ලෝභයයි කිසි වෙනසක් වෙලා නැහැ. රජුටත් තියෙන ප්‍රමාණයට වඩා වැඩි වපසරියක් ග්‍රහණය කරගන්න ඒ තියෙන తත්ත්වය වැඩි කරගන්න. එතකොට යාචකයාටත් ඒ මනෝභාවයම තමයි. හැබැයි ඒක ඇති වෙන්නේ අර රජුට වගේ අල්ලපු රට අල්ලගන්න ඕනේ මගේ භූමි ප්‍රමාණය වැඩි කරගන්න ඕන කියන පදනමේ නෙමෙයි. ඔහුට එදා එදා හම්බ වෙන කාසියක් දෙකක් වැඩි කරගන්න පදනමේ වෙන්න පුළුවන්. ඔහුට ඒක මතුවේ. එතකොට දැන් භික්ෂුවට ඒ දෙකම අදාළ නැහැනේ. එතකොට භික්ෂුවට Tamanට එක දායකයෙක් ඉන්නවනම් තව එක දායකයෙක් හරි වැඩි කර ගැනීමේ අදහසින් ඒ ලෝභය මතුවෙන්න පුළුවන්. ඒතර Tamanට පැහැදිච්ච එක්කෙනෙක් ඉන්නවා නම් තව දෙතුන් දෙනෙක්වත් වැඩි කරගැනීමේ අදහසින් එතන භික්ෂුන් වහන්සේ තුල ලෝභය මතුවෙන්න පුළුවන්. අන්න ඒ වගේ Taman ජීවත් පරිසරය, Taman කටයුතු කරන ස්වභාවය, Tamanගේ ජීවිතේ මතුවෙන අවශ්‍යතා අන්න ඒ වගේ කරුණෝ පසුබිම් කොටගෙන තමයි මේ ක්ලේශය ඊට අනුරූපීව මතුවෙන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන් ප්‍රියවාදී බව භික්ෂුන් වහන්සේලාගේ ජීවිතයේ අත්‍යවශ්‍ය ගුණාංගයක්. අනුන්ට ප්‍රියශීලීව කතා කිරීම. ඒ වගේම දේශපාලඥයෝ හැටියට විශේෂයෙන් අනිත් අයගේ ප්‍රසාදය බලාපොරොත්තු වෙන, ඡන්දය බලාපොරොත්තු වෙන. ඒ වගේ නිතර මහජනයා මුසු වෙන අයට මේ ප්‍රියවාදීතාවය අත්‍යවශ්‍ය ගුණාංගයක්. එතකොට ඒවා වැරදි නෙමෙයි. ඒවා ඒවා උතුම් ගුණ. හැබැයි ඒ ගුණය අවශ්‍ය තැනදී තමයි අර තමන්ගේ දුර්වලකම ඒ ගුණය හරහා ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ අපි හඳුනන එතකොට ප්‍රියවචන කතා කරන එක හොඳයි. හැබැයි කතා කරන්නේ කොයි විදියෙන්ද කියන අවබෝධය නැති වුණොත් මොන පදනමේද ඒකට ක්‍රියාත්මක වෙන්නේ කියලා නොදැනගත්තොත් සමහර වෙලාවට ඒකෙන් අර ඇසුරු කරන සමාජයට බරපතල හානියක් නොවෙන්නත් පුළුවන්. යම් හානියක් වෙන්නත් පුළුවන්. ඒ වගේම Tamanටත් ඒකෙන් ලොකු හානියක් නොවෙන්නත් පුළුවන්. සමහර වෙලාවට වෙන්නත් පුළුවන්. දැන් ඒ වගේ මේ වංචක ධර්ම අනිවාර්යෙන් බරපතල අපරාධයක් ඒකෙන් ලෝකෙට වෙනවා කියලා අපට නිශ්චිතව කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් අර ගැටලුව තියෙන්නේ තමන්ගේ මනසේ තියෙන හැබෑ ස්වභාවය තේරුම් අරගෙන නෙවෙයි තමන් කටයුතු කරන්නේ. නේද අපි මෙතන අර අපේ ජීවිත කාලේ අපරාධී. අන්න ඒකයි දැන් අපිට විමුක්තියට යන ගමන් මගේදී තමයි මේවා විශේෂයෙන් අපි සැලකිලිමත් වෙන්න ඕන ඕන කරන්නේ. මොකද විමුක්ති ගමනේදී අපිට අර සූක්ෂම ක්ලේශේ පව හඳුනා ගන්නට බැරි වුණොත් ඊට පස්සේ ඒක ඇතුලෙන් වැඩෙන්න ගන්නවා. අර අලු යට ගින්දර වගේ ඒක අනුක්‍රමයෙන් වැඩිලා වැඩිලා ඊට පස්සේ දැල් වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මේ සියුම් විදිහට මතුවෙනව හඳුනා ගන්න බැරි වුණොත් ඒ පුද්ගලයා තමන් නිකලස් පුද්ගලයෙක් හැටියට තමන් පින්කම් කරන කෙනෙක් හැටියට තමන් සත්පුරුෂයෙක් සත්භාවයෙන් ක්‍රියාත්මක වෙන කෙනෙක් හැටියට හිතාගෙනම තමන්ගේ මනසේ දුබලකම් ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. ඉතින් ඒ ගැටලුව තමයි මෙතන තියෙන සියුම් භා. එතකොට දැන් භික්ෂුන් වහන්සේලා සහ අර විදිහේ මහජනතාව සමග නිතර ගනුදෙනු කරන කතාබහ කරන ඒ අයගේ ප්‍රසාදය දිනා ගැනීමේ අවශ්‍යතාවය මතුවෙන කණ්ඩායම් වලට මේ ප්‍රියවාදිතා වේශයෙන් ලෝභය මතුවෙන්න තියෙන ඉඩකඩ වැඩි. දැන් අපි පහුගිය සතිවල කතා කළා මහානායක හාමුදුරුව මේ කරුණ මේ පැහැදිලි කරන්නේ ලෝභය තුන් ආකාරයි. එකක් තමයි නොලැබූ සම්පත් ලැබීමේ ලෝභය. අනිත් එක තමයි ලැබූ සම්පත් පවත්වා ගැනීමේ ලෝභය. අනිත් එක තමයි ඉන්ද්‍රිය පිනවීමේ ලෝභය. දැන් මේ අපි කතා කරගෙන යන්නේ පළවෙනි කොටස ගැන. ඒ කියන්නේ නොලැබූ සම්පත් ලැබීමේ ලෝභය පිළිබඳ. එතකොට මේ නොලැබූ සම්පත් ලැබීමේ ලෝභය ඇති වෙන එක ක්‍රමයක් හැටියට තමයි මේ ප්‍රේවාදිතාවය දක්වලා තියෙන්නේ. එතකොට දැන් භික්ෂුන් වහන්සේලාට මහ ජනතාව ඇසුරු කරනකොට උන්වහන්සේලාට අර ಗುಣධහමට කැමැත්තක් තියෙනවා. ඒ නිසා වංචා කරලා දේවල් ලබා ගන්නට උන්වහන්සේලා කැමති නැහැ. අනිත් අයට නිකන් ඒ අය නලවලා සතුටු කරලා එහෙම දේවල් ගන්න කැමති නැති කෙනාගේ මනසේ තමයි මේ වංශක ධර්මයේ වතු වෙන්නේ. ඒ කියන්නේ අපි හඳුරන්නේ බොහොම සමාජයට සත්ගුණවත්ව සමාජය වෙනුවෙන් කැප වෙන ස්වාමීන් වහන්සේ නමක් හිතේ මේ ධර්මයේ උපදින්න පුළුවන්. වංශක ධර්මයේ මතු වෙන්න පුළුවන්. මොකද දැන් දැන දැනම නිකන් බොළඳ විදිහට අනිත් අය රවට්ටලා මුරුන් ගත්තේ තියලා අර සාමාන්‍ය සමාජය කියන්නේ මුරුන් ගත්තේ තියලා බටර් ගාලා වැඩේ කරගන්නවා කියලා. ඒ ඒ අදහස තියෙන කෙනාට මේ වංශක ධර්මයේ මතු වෙන්නේ නැහැ. මොකද එයා දැන දැනම එයා දන්නවා මම මේ ලෝකේ රවට්ටනවා කියලා. එයා දන්නවා මම මෙතනදි මේ මෘදු විදිහට මොලොක් විදිහට ප්‍රිය විදිහට කතා කරන්නේ අනේකාගෙන් මගේ වැඩේ කරගන්නයි කියලා එයා දැනගෙනයි ඒක කරන්නේ. එතකොට ඔහුගේ සිතේ වංචක ධර්මයක් ක්‍රියාත්මක වෙනවා. ඔහුගේ සිතේ ක්‍රියාත්මක වෙන්නේ කපටිකම. එතකොට මේ වංචක ධර්මයේ ක්‍රියාත්මක වෙන්නේ එහෙම නලවලා අනිත් අය මුරුංගත්තේ තියලා මේ වංචනික විදිහට අනුන්ගෙන් වැඩ කරවා ගන්න කැමති නැති අවංකව කටයුතු කරන්න උත්සාහ කරන භික්ෂුන් වහන්සේ නමකගේ සිතේ තමයි මේ වංචක අපේ හැමෝනේ කියන්නේ වැරද්ද දැක්ක තැන බණින පැත්ත ගියත් ඇත්ත කියන අපේ හැමදුරන් වහන්සේලාගේ හිත තුළ මේ தත්ත්වය ගොඩ නැගෙනවා. ඒබඳු කෙනෙක් තුලත් ගොඩ නොනැගෙන්න පුළුවන්. මොකද දැන් අර දැක්ක තැනම කෑකෝ ගහන සැරවැර කරන එතකොට ඒතනත්තා තුල ප්‍රියවාදී මනෝභාවයක් ඇති වෙන්නට අවශ්‍යතාවයක් නැහැනේ. උන්වහන්සේගේ පෞරුෂය හදාගෙන තියෙන්නෙම කෑ ගහන, බනින, දොස් කියන ස්වභාවය. එතකොට උන්වහන්සේට ආයේ ප්‍රිය වචන කතා කිරීමේ අවශ්‍යතාවයක් එන්නේ නැහැ. මේ මේ ස්වરૂපේ මතුවෙන්නේ අර හැම මිනිස්සු රවට්ටන්න අදහසකුත් නැහැ. හොඳින් ගුණධම් වඩන්න කැමැත්තක් තියෙනවා. එතකොට හැබැයි උන්වහන්සේට පෙනෙනවා මේ ප්‍රියශීලීව කතා කිරීමේ යම්කිසි වටිනාකමක් පෙනෙන්න ගන්නවා. ප්‍රියශීලීව කතා කරනකොට තමයි මිනිස්සු කැමති. ඒතර මිනිස්සු යොමු වෙන්නේ. මිනිස්සු උන්වහන්සේ වටා ඒකරාශී ඒක අපේ හැමදෙන ඕනම දුකක් එතකොට ඇවිල්ලා කියන්න හිතෙනවා කියන්න හිතෙනවා ඒ සහ ඒ භික්ෂුන් වහන්සේ වටා වැඩි පිරිවරක් එකතු වෙනවා දැන් අර රළු පරළු විදිහට කතා කරනකොට මිනිස්සු ගිලිහිලා යනවා ඒ නිසා ප්‍රියශීලීව කතා කිරීමේ වැදගත්කමක් උන්වහන්සේට පෙනෙන්න ගන්න දැන් නැවතත් අපි කියන්න ඕනේ එහෙම පෙනීම වරදක් නෙමෙයි. හැබැයි ඒ පෙනීම තුල ඒ ප්‍රියශීලීව කතා කිරීමේ වටිනාකම පෙනීම තුල උන්වහන්සේගේ අර යටපත් වෙලා තියෙන සැඟවිලා තියෙන ලෝභය ඊට පස්සේ ඒ මූලය තුලින් සක්‍රිය වෙනවා. සක්‍රිය වෙනකොට අර නොලැබූ සම්පත් ලබන්නට Tamanට ඒකරාශී වෙලා නැති දායක කාරකාදීන් වැඩිපුර ඒකරාශී කරගන්නට තියෙන රුචිකත්වය උන්වහන්සේට දැනෙන්නේ ඒ ඒ රුචිකත්වයට උන්වහන්සේ ඉඩ දෙන්නේ නැහැ. ඉඩ දෙන්නේ නැති නිසා උන්වහන්සේගේ මනසේක ක්‍රියාත්මක වෙනවා. ප්‍රියශීලීව කතා කිරීම හොඳයි. ප්‍රියශීලීව කතා කළොත් තමයි මිනිස්සු වැඩි දෙනෙකුට පිහිට වෙන්න පුළුවන් වෙන්නේ. වැඩි දෙනෙකුට උදව් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම රළුපරළු වචන නැතුව බොහොම ප්‍රියශීලීව කතා කරන්නට ක්‍රියාත්මක වෙන්න ඕන කියලා සත්භාවයක් වගේම මතුවෙන්න ගන්නවා. හැබැයි ඒක ඇතුලෙන් ක්‍රියාත්මක වෙන්නේ අර පිරිස වැඩි කරගැනීමේ ලෝභය. ඉතින් අන්න ඒ නිසයි මේ වංචක ධර්ම හරිම අමාරු තේරුම් ගන්න. දැන් කපටිකම් කරන මිනිස්සයා දැනගෙන කපටිකම් කරන්නේ අනුන් රවට්ටන්න බොරුවට අර විදිහට නලවන වචන කියන්නේ අනුන් රවට්ටන. ඒක ඔහු දැනගෙනයි කරන්නේ. දැන් මේ වංචක ධර්මයේ ස්වභාවය තමයි මේ භික්ෂුවට වැටහෙන්නේ නැහැ මේ ක්‍රියාත්මක වෙන්නේ ලෝභයයි කියන්නේ. එතකොට දැන් අර විදිහට මේ ඡන්ද ඉල්ලන්න එන අය එහෙම හුඟක් වෙලාවට ඒවා දැනගෙන කරන්නේ. අනිත් අය රවටලා කොහොම හරි ඡන්දේ ගන්න ඒ ඒ මනුස්සයා රැවටෙන විදිහට කතා කරනවා. ඒතකොට ගොඩක් දෙනා දැන දැන කරන්නේ. දැන් මහානායක හර මෙහිදී සිහිපත් කරන්නේ සමහර ගුණවත් අය එහෙම ඡන්දේ ඉල්ලන්නට ඉදිරිපත් වුණොත් ඒ අය තුල මේ වංචක ධර්මයේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අර කෛරාටිකය තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කෛරාටිකය දැන දැන තමන් තමන් ඒක බොරුවක් කරන්න කියලා දැනගෙනයි ලෝකයා රවට්ටන්නේ. හැබැයි සත්භාවයෙන් ක්‍රියාත්මක කරන කෙනා ඇත්තටම මහ ජනතාව ඒක රාශී කරගෙන යම් වැඩක් කරන්න ඕන කියලා හිතනවා ඒ තනත්තා ඒ චින්තනයෙන් ක්‍රියාත්මක වෙනවා හැබැයි ඔහුට නොදැනි සූක්ෂම අර පිරිස ග්‍රහණය කරගැනීමේ ලෝභ සිතුවිල්ල අර මනෝභාවය තුලින් ක්‍රියාත්මක ඒ පුද්ගලයා දන්නේ නැහැ ඒ පුද්ගලයා දන්නේ ඒකයි මේ වංචක ධර්ම වල තියෙන විශේෂත්වය. ඇත්තට මේ වංචක ධර්ම පැහැදිලි කරන්න ගියාට පැහැදිලි කරන්න ලෙහෙසි නැහැ. ඒකයි අපි සිහිපත් කළේ මේ මේ සමාජයට අපේ රේරුකාණ මහාචාර්ය රේරුකාණේ චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේ නිසා තමයි ඇත්තටම මේ සියුම් පැතිකඩ විවර වුනේ. එහෙම නැත්නම් අට කතාවල ආදිය මේ ධර්ම කරුණු තන තන සඳහන් වෙච්ච තැන් තියෙනවා. තිබුණා වුණාට ඒවා ගිහි පැවිදි දෙපිරිසටම වෙනම කොටසක් හැටියට විවෘත වෙලා තිබුණේ නැහැ. එතකොට අපි පහුගිය සතිවලත් කතා කළා රේරුකානේ මහානායක හාමුදුරුවන්ගේ ධර්ම ග්‍රන්ථවල ඊටාම අනන්‍ය වූ සුවිශේෂ ධර්ම ග්‍රන්ථයක් තමයි මේ වංචක ධර්ම කියලා කියන්නේ. මොකද අනිත් පොතපත උන්වහන්සේ ලියුවා වගේම තවත් කතෘවරු ඒ පිළිබඳව යම් යම් පොතපත ලියලා තිනවා. හැබැයි නායක හාමුදුරුවෝ ලියුව මේ වංචක ධර්ම පොත පිළිබඳව මම හිතන්නේ මෙතෙක් වෙනත් කෙනෙක් ඒ පිළිබඳව ධර්ම ග්‍රන්ථ ලියලත් නැහැ. මීට කලින් මේ විදිහට සරලව ධර්ම ග්‍රන්ථයක් සැකසিলাත් නැහැ. ඉතින් උන්වහන්සේගෙන් ලියවිච්ච පොතපත අතර අලුත්ම පැතිකඩක් මේ සමාජයට විවෘත වෙච්ච සුවිශේෂ ධර්ම ග්‍රන්ථයක් තමයි මේ වංචක ධර්ම පොත. ඉතින් අපි විශ්වාස කරන්නේ නැහැ මේක වරක් කියවපු පමණටම මේකෙන් කියවෙන අදහස හරියට ඔලුවට එයි කියලා. ඒ නිසා ගිහි වුණත් පැවිදි වුණත් මේ ධර්ම ග්‍රන්ථයෙන් නැවත නැවත පරිශීලනය කරනකොට තමයි මේ කියන කතාව මොකක්ද කියලා අපිට හරියට දැනෙන්නේ. එහෙම නැති වුණොත් දැන් දැන් ශහන් මහත්තයා ඒක නොතේරුම් තේරුම් නොගෙන ඇහුවා නෙමෙයි ඔබතුමා ඇහුවේ ප්‍රිය වචන කතා කරන එකත් එතකොට වැරදිද කියලා. දැන් ඔය අදහස ඇත්තටම කෙනෙක් තුල ඇති වෙන්න පුළුවන්. එහෙනම් දැන් ප්‍රිය වචන කතා කරන එකත් හොඳ නැද්ද? ඊළඟට එහෙනම් දැන් මේ කියන්නේ අර රවට්ටන අදහසෙන් ප්‍රිය වචන කතා කරන එකද? නෑ ඔය දෙකම නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ ඊටාම සද්භාවයෙන් ලෝකයේ වෙනුවෙන් ඒ ප්‍රියවචන කතා කරන්න ඉදිරිපත් වෙනවා. හැබැයි ඒක ඇතුලෙන් Tamanට නොදැනුවත්ව අර පිරිස ග්‍රහණය කර ගැනීමේ ප්‍රතිලාභ ලැබීමේ නොලැබූ කීර්ති ප්‍රසාදාදී ලැබීමේ සියුම් තෘෂ්ණාව අර මනෝභාවය තුලින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට Taman කුසලයක් කියලා හිතාගෙන හිටියට එහි කුසල ස්වરૂපේ නැහැ. එතනයි තියෙන අන්තරාය. අපේ හම්දුරන් වහන්සේ මනාවට පැහැදිලි කළා. ප්‍රිය වචන භාවිතය ඉතාමත්ම හොඳයි. හැබැයි ඒ ස්වභාවයට වංචාව එකතු වුණොත් අපි කුසල් වෙනුවට පුරවාගන්නේ සසර ඉම පුරාවටම අකුසල්. ඉතින් කතාවට අපි කියනවා දවපු ගමන් කිරි මිදෙන්නෙත් නැහැ. කරපු ගමන් පව් පළ දෙන්නෙත් නැහැ කියලා. තව දුරටත් වැඩි දුරටත් මේ වැඩසටහනේ තවත් බොහෝ දේ කතා කරන්නට සූදානම් අපේ හම්දුරන් වහන්සේ සමගින්. ඉතින් එතෙක් අපට අවසර දෙන්න මදකට ප්‍රධාන පාලක මැදිරියට යන්න. කෙටි විරාමයෙන් අනතුරුව යලිත් ඔබ මේ එක්වන්නේ සියස සුගත පද විවරණ වැඩසටහනත් සමගින්. ඉතින් අද වැඩසටහන පුරාවට අප වෙනදා වගේම කතා කරමින් සිටියේ වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම පිළිබඳව. මේ ධර්ම ග්‍රන්ථය ලොවට තිරින කළේ රේරුකාණේ චන්දවිමල මහානායක ස්වාමින්වහන්සේ. උන්වහන්සේගේ පන්හිඳෙන් රචිත මේ ග්‍රන්ථය තුල අඩංගු වුණු දහම් කරුණු එකින් එක මනාවට අපූර්වට ඔබට කියා දෙන්නට අපට කියා දෙන්නට රටට පහදන්නට අප කෙරෙහි අනුකම්පාවෙන් මැදිරියට වැඩම කළේ නම කියන්නට අවසරයි ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමින්වන් වහන්සේ. අපේ හම්දුරුවනි යලිත් දහම් සාකච්ඡාවට එකතු වෙනකොට ඔබ වහන්සේ මේ මනාවට පැහැදිලි කරපු කරුණු නිසාම මටත් හිතුණා ගන්න මේ පොත අතට. අපේ හාමුදුරුවනේ ඊළඟ ධර්ම කාරණාව පිළිබඳ කතා කළොත් එහෙම නෛෂ්කාම්‍ය කාමතාවේශින් වංචක ලෝභය කියන කාරණාවයි අපිට කතා කරන්න තියෙන්නේ. හාමුදුරනේ මේ ඊටාම සූක්ෂම විදිහට අපිවත් නොදැන අපිව වරන්දට පොළඹවන ස්වභාවයක් මේ කරුණවල තියෙන බව ඔබ වහන්සේ කතා කරද්දි මට පැහැදිලි වුණා. අපි හැමදෙරුනේ අපි ඒ ගැන කතා කරමු. ඔව් ඇත්තටම දැන් <clears throat> නයිස් කාම්‍ය කියලා කියන්නේ කාමයන්ගෙන් නික්මීම. දැන් මේ කාමයන්ගෙන් නික්මීම හුඟක් දෙනා අද පැහැදිලිවම වරද්දගත්තු තැන් තියෙනවා. ඒ කියන්නේ වර්තමානයේ හුඟක් වෙලාවට කාමයන්ගෙන් බැහැර වෙනවා වගේ පෙනුනට ඒ තැන්වලදී එක්තරා පටිඝයක් එක්කලා තමයි එයින් බැහැර වෙන්නට උත්සාහ කරන්නේ. ඒ කියන්නේ Tamanට එපා වෙච්ච දේ, Taman ගැටුණු දේ, තමන්ට ප්‍රිය නැති දේ එහෙම නැත්නම් තමන්ට ඔරොත්තු දෙන්නේ නැති දේ දරා ගන්න බැරි දේ බැහැර කරන්න තමයි හුඟක් දෙනා උත්සාහ කරන්නේ. හැබැයි ඇත්තටම නෛෂ්ක්‍රාම්‍ය කියලා කියන්නේ කැමති දේ අතහැරීම. අකමැති දේ අතහැරීම නෙමෙයි. එතකොට කැමති දේ අත්හරින්නට පුළුවන් නම් එතනයි නෛෂ්කාම්‍ය කියලා කියන්නේ. දැන් මේ මෙතන කතා කරන්නේ ඒ හැබෑ මනෝභාවය. ඒ කියන්නේ දැන් යම්කිසි කෙනෙකුට ඇත්තටම කාමයන්ගෙන් බැහැර වෙන්නට ඕන කියන අදහසක් එනවා. සැබවින්ම ඒ කාමයන්ගේ ආදීනවේ දැකලා ඒවැ નિසරු බව දැකලා ඒවෙන් බැහැර වෙන්න ඕන කියන අදහසක් එනවා. ඒ ඒ ඒ නිවැරදි අදහස ගැන තමයි දැන් මේ මෙතන කතා කරන්නේ. දැන් ඔය අදහස යම් ප්‍රමාණයකට මනසේ අවදි වෙනකොට ඒතනත්තා තුල තවම ලෝභය දුරු කරලා නැහැනේ. ඒ කියන්නේ මේ මේ පංචකාමයන්ට තියෙන කැමැත්ත ඔහු සම්පූර්ණයෙන් තාම බැහැර කරලා නැහැ. ඒ කියන්නේ දැන් තාම මේ ප්‍රතිපත්ති මාර්ගයට යොමු වෙන කෙනෙක් ගැනනේ මේ කතා කරන්නේ. රහත් වෙච්ච කෙනෙක් ගැන නෙමෙයිනේ. එතකොට දැන් ඔහු තුල ක්ලේශයන් තියෙනවා, කාමයට කැමැති බව තියෙනවා. දැන් ඔහු කාමයන් දුරු කරන්නට වෑයම් කරනවා. එතකොට ඔහුගේ අර මනසේ ඇතුලේ තියෙන කාමයන්ට රුචි ගතිය දැන් අර ඍජුව කාමයන් ඇසුරු කරමින් මතුවෙන්න විදිහක් නැහැ. විදිහක් නැත්තේ මොකද? ඔහු කාමයන් බැහැර කරන්නට උත්සාහ ඊට පස්සේ ඒ තෘෂ්ණාව, ඒ කාමයේ පිළිබඳ තියෙන කැමැත්ත අර නයිස් කාමයේ ඇතුළෙන්ම මතුවෙන්න ගන්නවා. එතකොට ඒ කොහොමද මතුවෙන්නේ? ඒතනත්තාට අර මේ දැනෙන්න ගන්නවා, පෙනෙන්න ගන්නවා සමාජය තුළ ඒ විදිහට කාමයන්ගෙන් බැහැර වෙලා පැවිද්දට ගිහාම ගුණධම් වඩන්න තවුස්දම් පුරන්නට ගිහාම බොහෝ පිරිසක් Taman වටා ඒක රාශී වෙනවා. අන් අයගේ වැඳුම් පිදුම් ගරු බුහුමන් ලැබෙන්නට ගන්නවා. අනිත් අයගෙන් දානමාන ආදී සත්කාර ලැබෙන්නට ගන්නවා. ඒ වගේම ඒතනත්තාට අවශ්‍ය හැම දෙයක්ම අනිත් අය විසින් සම්පාදනය කරලා දෙන්නට පටන් ගන්නවා. එතකොට ඒ කාමයන් අත්හරින පුද්ගලයා පිළිබඳව සමාජය තුල ලොකු පිළිගැනීමක් ඇති වෙනවා. ගෞරවයක් ඇති වෙනවා. ප්‍රසාදයක් ඇති වෙනවා. කීර්තියක් ඇති වෙනවා. පිරිස් බලයක් ඇති වෙනවා. සම්පත් ඔහු වෙත ගලාගෙන එනවා. දැන් මේ ටික සමාජය තුල දකිනවා. ඒ දකිනකොට ඒ දකින්න වූ තැනැත්තා තුල අර දැන් නයිස්කාම් නයිස්කාම්‍ය අදහසත් යම් ප්‍රමාණයකට ඔහු තුල තියෙනවා. මේ මේ කාමයන්ගෙන් නික්මෙන්නට ඕන ගතිය. එතකොට අර පැත්තත් ඔහු දකිනවා. ඒ දකිනකොට මේ දෙක එකට එකතු වෙනවා. එකතු වෙච්ච ගමන් දැන් ඔහුගේ මනසේ කාමයට ඉඩ නැති නිසා අර කාමයට ඇති කැමැත්ත මේ නෛෂ්කාම්මයේ වේසේ ශක්තිමත් වෙන්න ගන්නවා. එතකොට ඔහුට නෛෂ්කාම්මයේ අදහස වඩා බලවත් වෙන්න පටන් ගන්නවා. හැබැයි බලවත් වෙලා මේක දැන් මේ මතුවලා එන්නේ මොකෙන්ද? අර කාමච්ඡන්දේ. ඔහුට දැනෙන්නේ නැහැ ඒක. ඔහුට හිතෙන්නේ මට ඉක්මනින්ම මහාන වෙන්න ඕන. මට ඉක්මනින්ම මේ ගිහි ගිහි අතහැරලා යන්න ඕන වගේ ගතියක් ඔහුට දැනෙන්න ගන්නවා. ඊටම සූක්ෂම විදියට අර සංකල්පයතට වෙනස් වෙලා. ඒ සංකල්පය වෙනස් වෙලා. දැන් ඔහුට දැන් ඔහුට පෙනෙන්නේ ඔහුට දැනෙන්නේ ඉක්මනින්ම මම මේ ගිහි ගෙන් අයින් වෙන්න ඕනවා. ඉතින් ඉක්මනින් ගිහි ගෙන් අයින් වෙන්න ඕන කියලා හිතන එක ලෝක සම්මතයේ හැටියට බැලුවම හොඳ මනෝභාවයක්. තවත් ප්‍රමාදි වෙන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හිස ගිනිගත්ෙක් වගේ ඇඟේ ඇඳගෙන ඉන්න වස්ත්‍රය ගිනිගත්තු කෙනෙක් වගේ කුසල් දහම් වලට අප්‍රමාදීව කටයුතු කරන්නේ. එතකොට දැන් අර තැනත්තාට මේ මේ අදහස බොහොම බරපතල විදිහට මතුවෙන්න ගන්න. ඒ මතුවීම නිසා එතනත වඩා ඉක්මනින් දේවල් අතහැරලා නික්මෙන්නට උත්සාහ කරනවා. දැන් මේ බඳු අත්දැකීමක් අපේ ජීවිතයේ තියෙනවා. අපේ සිය සමාජ ජාලයේ සභාපතිතුමා ආචාර්ය පී.කේ අධිකාරම් මැතිතුමා එතුමා අවුරුදු 37කට විතර ඉහතදී මේ අඩින් වසර 37කට විතර ඉහතදී තමයි සජ්ජන සමාජ සංවර්ධන පදනම ආරම්භ කරලා මහඟු සමාජ මෙහෙවරක් ආරම්භ කරන්නේ. ඉතින් එක් අවස්ථාවක එතුමා වෙත එනවා තරුණයෙක්. ඒ තරුණ දරුවා පාසල් අධ්‍යාපනය නිම කරලා විශ්වවිද්‍යාල ප්‍රවේශයත් ලබලා හිටපු කෙනෙක් මම දන්න හැටියට. එතකොට මේ දරුවට ඕන වෙනවා භාවනා කරන්න. එතකොට ඔහු අධිකරම් ඇතිතුමා හමු වෙලා කතා කරන්නේ ශ්‍රීපා අඩවියේ සීත ප්‍රදේශයට ගිහිල්ලා වනලැහැබ ඇතුළට ගිහිල්ලා හුදකලා භාවනා කරන්න ඕන ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දෙන්න කියලා. පස්සේ අධිකරමැතුම අහනවා කුමක් සඳහාද එහෙම ගිහිල්ලා භාවනා කරන්න උත්සාහ කරන. එතකොට ඔහු කියන්නේ ඒ කාලේ සායිබාබා තුමා පිළිබඳව බොහොම සමාජයේ කතා බහ වුණා. එතකොට ඒ සායිබාබා වගේ මටත් ඕන දේවල් මවලා මේ මේ දහමේ තියෙන ආශ්චර්ය පෙන්වන්න. එතකොට ඔහුට දැන් මතුවෙන්නේ මේ ශාසනය රැකගන්න දහම පවත්වන්න වැඩි දෙනෙක් දහම්මකට නැඹුරු කරන්න මම කැප වෙන්න ඕන කියලා. නමුත් දැන් ඒක ඇතුලෙන් එන්නේ මොකක්ද අර සායිබාබා වගේ සුප්‍රකට කෙනෙක් හැටියට. මවන කෙනෙක් හැටියට සුවිශේෂ කෙනෙක් හැටියට ලෝකය තුල යම් කීර්තියක් ප්‍රසාදයක් ලැබීමේ කාමච්ඡන්දය තමයි දැන් අර කැතුලෙන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒක තේරුම් ගත්තට පස්සේ අධිකාරම් මැතිතුමා ඔහුට උපදෙස් දෙනවා පුතා කලබල වෙලා දේවල් කරන්න බෑ අනිත් එක තමයි ඒ විදිහට මැවීම් කරන්න ආදිය කල්පනා කරගෙන භවනා කරන එක සුදුසුත් නෑ භවනා කරන්න ඕන කෙලස් දුරු කරගන්නට සහ මනසේ ගුණාංග අවදි කරගැනීමේ අදහසින් එතකොට ඒ අදහසින් භවනා කළොත් තමයි භවනාව දියුණු කරගන්න පුළුවන් වෙන්නේ අනිත් එක ඔයා ටිකෙන් ටික මේ පියවර යන්න ඕන එකපාරට ඔරොත්තු දෙන්නේ නැති තැනකට ගිහිල්ලා හරියන්නේ නෑ මෙහෙම උපදෙස් දුන්නාම අර දරුවා ඒකට සතුටුුනේ නැහැ. ඒ දරුවා කිව්වේ මොකද්ද මේ හිසගිනිගත්තු කෙනෙක් වගේ බුදුහාමුදුරු මේ භාවනා කරන්න දේශනා කළේ මේගොල්ලන්ගේ උපදෙස් ගන්න අපහම මේගොල්ලෝ ආපහු ගෙදරට පිටත් කරන්නයි උත්සාහ කරන්නේ කියලා ඔහු ඒකට සතුටුුනේ නැහැ. අධිකරම් මැතිතුමාගේ අවවාදයට එකඟ නොවි ඔහු වෙනත් කෙනෙක් හොයාගෙන ගියා. වෙනත් කෙනෙක් හොයාගෙන ගිහිල්ලා ඒ විදිහට ශ්‍රී පාඩවියේ භාවනා කරන්න යන්න අවශ්‍ය මාර්ගෝපදේශ ගත්තා. අරගෙන ගියා. ගිහිල්ලා වරලා අවසානයේ ඔහුට ඔරොත්තු දී ගන්න බැරුව අර සීතලත් එක්කලා තවත් මොන ගැටලු මතු වුණාද දන්නේ අන්තිමට ජීවිතය අහෝසි වෙලා මැරිලා මල කඳත් කුණු වෙලා අන්තිමට මේ අසවල් තරුණයාය කියලා හොයාගත්තේ ජාතික හැඳුනුම්පත ඔහුගේ සාක්කුවක තිබිලා හමු වෙච්ච නිසා. එහෙම නැත්නම් කෙනා කවුද කියලාවත් හොයාගන්නට බැරි වෙනවා. ඉතින් ඒ මොකද්ද? ඒ අර අධික කලබලයක් ඔහු තුල ඇති කළා නික්ම යන්නට කාමයන්ගෙන්. එතකොට ඉක්මනට භාවනා කරන්න. එතකොට භාවනා කරන්න යොමු වෙන එක හොඳයි. කාමයන්ගෙන් බැහැර වෙන එක හොඳයි. නමුත් මේ සංකල්පය ඔහු තුල වඩා උත්තේජනය කරවන්නේ කුමක් වෙසින්ද? මේක ඉක්මන් කරන්න ඕන, ඉක්මනට කරන්න ඕන කියන මේ මේ රුචිකත්වය මතුවෙන්නේ කුමක් විසින්ද මේක ඇති කරන්නේ? එතකොට ඒක කාමච්ඡන්දය කියලා තේරෙන්නේ. දැන් වර්තමානයේ හුඟා ಗುಣධම් වඩන්න උත්සාහ කරන මේ ගෞතම බුද්ධ ශාසනය තුලම සෝවාන් වෙන්නට ඕන මේ ගෞතම බුද්ධ ශාසනය තුලම අරහත්ත්වයටපත් වෙන්න ඕන කියලා ඉදිරිපත් වෙලා කටයුතු කරන ගිහි පැවිදි දෙපිරිසම අපට මුණ ගැහෙනවා. ඒ සංකල්පය ඊටාම හොඳයි. එහි ඇති වැරද්දක් නැහැ. නමුත් මේ මේ ගෞතම බුද්ධ ශාසනය තුලම මේක ලබන්න ඕන මේ ජීවිතේම සෝවාන් වෙන්නට ඕන කියන ආකල්පය ඔවුන් තුල තීව්‍ර කරවන්නට මොකක්ද මූලය වෙලා තියෙන්නේ? ඇත්තටම කාමයන්ගෙන් නික්මීම, ක්ලේශයන්ගෙන් නික්මීමද? එහෙම නැත්නම් දුක් විඳින්න බෑ මට සැප විඳින්න ඕන. මට දුක් විඳ විඳ ඉන්න බෑ. මට සුවසේ ඉන්නට ඕන. මම සුවිශේෂ කෙනෙක් වෙන්නට ඕන. අනිත් අය මේ සාමාන්‍ය ප්‍රතඥයෝ මම අපි එහෙම අය නෙමෙයි. අනිත් අය මේ නිවනට ප්‍රමාද වෙන අය අපි නම් එහෙම නෙමෙයි. අනිත් කට්ටිය මේ මෛත්‍රී බුද්ධ ශාසනයක් ප්‍රාර්ථනා කරන අය අපි නම් එහෙම අඥාන වැඩ කරන අය නෙමෙයි. එතකොට මම මේ සමාජය තුළ බොහොම සුවිශේෂ කෙනෙක්, ප්‍රබල කෙනෙක්, දක්ෂ කෙනෙක්, හැකියාව ඇති කෙනෙක්. අන්න ඒ විදිහට ලෝකයේ තුල කැපිපෙනීමේ, මතුවීමේ යම් යම් අවශ්‍යතා. එතකොට මේ ඔක්කොම කාමච්ඡන්දය. එතකොට මේ කාම ඡන්දය ඔවුන්ගේ සිත්වල නයිස්ත්‍රම්‍ය අධ්‍යාසයේ හැටියට ඊටාම සූක්ෂම විදිහට මතුවේ. හැබැයි ඔවුන්ට වැටහෙන්නේ නැහැ ඒක වංචක ධර්මයක් හැටියට. මොකද ඔවුන්ට ලෝකේ රැවටීමේ අවශ්‍යතාවයක් නැහැ. දැන් අද මේ කණ්ඩායම් දෙකම සමාජයේ ඉන්නවා ශහන් මහත්තයා. දැන් අපිට පෙනෙන්නේ ඔය රූපවාහිනී නාලිකාවල, රේඩියෝ නාලිකාවල, පුවත්පත්වල, ඒ වගේම ධර්ම ග්‍රන්ථ තුලින් සෝවාන් ඵලලාභී කියලා සමහරු අස්සම් කරනවා. අරහත් ඵලලාභී කියලා සමහරු ලේබල් ගහගන්න. ඒ තනි කරම ලෝකේ රවටන පිරිස. ඒගොල්ලෝ දැන දැනම රවට්ටන්නේ. ඒගොල්ලෝ මෙහෙම වංචක ධර්ම වලට රැවටිලා නෙමෙයි. ඒගොල්ලෝ දන්නවා Taman තුල එහෙම එකක් නැහැ. හැබැයි ලෝකේ රවට්ටන්න මේක තමයි හොඳ ක්‍රමය. අපේ හඳුනන්නේ අපේ එක සාකච්ඡාවට ඒ වගේ පිරිසක් අදාළම නැහැ. අදාළම නැහැ. ඔව්. අපේ සාකච්ඡාවට ඒ වගේ පිරිස අදාළ නැහැ. මොකද ඒගොල්ලෝ තුල ක්‍රියාත්මක වෙන වංචක ධර්ම නෙමෙයි. ඒ ඒ කෛරාටිකකම. දැන් මේ කතා කරන්නේ ඒ ලේබල් ගහගත්තු අය ගැන නෙමෙයි යම්කිසි අවංකවම සත්භාවයකින් නිවන් දකින්නට ඕන කියලා ලොකු කැපකිරීමක් කරනවා. අන්නේ කැපකිරීම කරන අය තුල ඒ අයටත් නොදැනි සූක්ෂම විදිහට අර ලෝකේ යම් යම් කීර්ති ප්‍රසාද ප්‍රශංසා ඒ වගේම අන් අය ඉදිරියේ කැපී පෙනෙන ගතිය ඒ බඳු ගති ලක්ෂණ ඊටාම සූක්ෂම විදිහට අර නෛෂ්ක්‍රාම නෛෂ්ක්‍රාම්‍ය අදහසත් එක්කලා සක්‍රිය වෙන්නට පුළුවන්. එතකොට ඒ තුලින් ඒකට යම් උත්තේජනයක් ලැබෙනවා. එතකොට ඒ ඒ අයට ඒ නෛෂ්කාම්මය පිළිබඳව ලොකු උත්තේජනයකින් ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ ජවය සපයන්නේ හැබැයි නෛෂ්කාම්මයෙන් නෙවෙයි කාම ඡන්දය විසින් තමයි ඒගොල්ලෝ ෆලවන්නේ. එතරයි තියෙන විශේෂත්වය. ඉතින් මහානායක හාමුදුරුවෝ මේක හොඳ ලස්සනට පැහැදිලි කරනවා මෙහෙම දැන් අපි මුලින් සිහිපත් කළානේ දැන් මේවා බරපතල අපරාධ හැටියට දක්වන්නත් බෑ ඒ වගේම සමහර වෙලාවට බරපතල හානියක් වෙන්නෙත් නැහැ. දැන් නායක හඳුර මෙතනදී ඊටාම ලස්සනට ඒක පැහැදිලි කරනවා. පැවිදිව පූජා සත්කාර ලැබීමේ සැප විඳීමේ ලෝභය නෛෂ්කාම්‍ය කාමතා වේශයෙන් පහළ වේ. එයට රැවටුණු තැනැත්තේ සසරට කලකිරුණු ආකාරයෙන් හෝ බුදු සස්න දියුණු කිරීමට බලාපොරොත්තු වන්නෙකුගේ ආකාරයෙන් හෝ පැවිදි වෙන්නට උත්සාහ කරයි. දැන් අර මම කිව්ව තරුණයා ඒ වගේ තමයි ඔහු පැවිදි වෙන්න උත්සාහ කළේ නෑ. නමුත් මේ සම්බුද්ධ ශාසනය රැකගන්න මේක දියුණු කරන්න මම භාවනා කරලා අර වගේ ප්‍රාතිහාර්ය දක්වන්න පුළුවන් කෙනෙක් වෙන්නට ඕන. එතකොට දැන් ඔහු ඔහුට දැන් අර ජීවිත පරිත්‍යාගයෙන් එහෙම යන්න ඔහු පෙළඹුණේ ලෝකේ රවට්ටන්න නෙමෙයි ඇත්තටම. ඔහුට ලොකු අදහසක් තිබුණා යහපත් චේතනාවක් තිබුණා අපේ හැමදෙරේ චේතනාවක් තිබුණා ඔහුට ඕනකම තිබුණා මේ එහෙම ප්‍රාතිහාර දක්වලා මේ වැඩි දෙනා මේ ධහමට නැඹුරු ගන්න. නමුත් ඔහුට තේරෙන්නේ ඒක ඇතුලේ තියෙන්නේ අර අනිත් අයට වඩා මම සුවිශේෂ කෙනෙක් වෙලා කැපිපෙන්න ඕන කියන කාමච්ඡන්දයයි ඒක ඇතුලේ තියෙන්නේ. එය විසින් තමයි මාව මේ තරමට උත්තේජනය කරලා පොළඹවන්නේ කියන එක ඔහුට වටහා ගන්න බැරි වුණා. එතකොට ඒ වටහා ගන්න බැන්නොත් ඔහු ජීවිත පරිත්‍යාග කරන්න පවා පෙළඹෙනවා. ඒ තරමට ඔහු තුල ජවයක් මතුවෙනවා. ඒ කුමක් විසින්ද? අර නෛෂ්කාම්‍ය අධ්‍යාසයෙන් නෙමේ ඒ තුල ක්‍රියාත්මක වෙන කාමච්ඡන්ද මූලය. ඊළඟට නායක හඳුරෝ පැහැදිලි කරනවා බුදුසසුන දිනු කිරීමට බලාපොරොත්තු වන්නකගේ ආකාරයෙන් හෝ පැවිදිවන්නට උත්සාහ කරයි. සමහර විට පැවිදිද වෙයි. මෙසේ බුදුසසුනට බැසගත් උන්ගේ පැවිද්ද සමහර විට සාර්ථකද වේ. දැන් ඒක හරි වටින කතාවක්. ඒ කියන්නේ දැන් මෙතනට පෙළඹෙන්නේ සමහර විට නිවැරදි අදහසින්ම නෙමෙයි. හැබැයි එහෙම පෙළඹිලා ඒතනත්තා පැවිද්දට යොමු වුණාට පස්සේ ඔහුට පස්සේ කාලෙක කරුණු නිවැරදිව වටහාගෙන තමන්ගේ මනසේ දුර්වලකම් හඳුනාගෙන නිවැරදිව මහානකම් කරන්නටත් සමහර විට පුළුවන් වෙනවා. ලෝකෙට වැඩි යහපතක් කරන්නත් පුළුවන් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ පැවිදි වෙච්ච අය දිහා බැලුවාම හැම දිනාම 100ට 100ක්ම නෛෂ්කාම්ම්‍ය පිළිබඳ දැනගෙන පැවිදි වෙච්ච අයම කියලා හිතන්න බෑ. සමහරු පැවිදි වුනේ යම්කිසි අනිත් අයව ග්‍රහණය කර ගැනීම. දැන් සුසීම කියන පිරිවැජ්‍ය හැම එන්නේ මේ ශ්‍රමණයින් හුඟක් දන්නව ලස්සන ලස්සන කවි කියන්නේ. ඒ කියන්නේ දැන් අපි ගාථා කියලා කියන්නේ pāli භාෂාවෙන් පදබඳින කවිනේ. සිංහලෙන් අපි කවි කියනවා සිංහලෙන් පද බඳින එකට පාලියෙන් පද බඳින එක තමයි මේ ગાථා කියලා කියන්නේ. සංස්කෘතයෙන් පද බඳින එක ශ්ලෝක කියලා කියන්නේ. එතකොට අපි ગાථා කියලා කියන්නේ පාලි කවි වලට. එතකොට ඒ සුසීම පිරිවැජ්‍ය ඒ කියන්නේ අනිත් නිගණ්ඨයින්ගේ අවශ්‍යතාවයත් එක්කලා එක කරන්නේ. දැන් මෙච්චර මේ ශ්‍රමණ භවත් ගෞතමයන්ට මේ තරම් පරිවාරයක් එකතු වෙන්නේ මොකක් නිසාද කියලා ඒගොල්ලෝ එකතු වෙලා සාකච්ඡා කරනකොට ඒගොල්ලෝ තීරණය කරනවා ඒ ශ්‍රමණවවත් ගෞතමයන් තමන්ගේ ගෝලයින්ට හොඳ ලස්සන කවි කියා දෙනවා. එතකොට ඒ කවි කියලා තමයි මේගොල්ලෝ මේ පිරිස බන්ධනය කරගන්නේ. එහෙනම් ඒ කවි ටිකක් ඉගෙන ගත්තොත් අපටත් පුළුවන් මිනිස්සු අල්ලගන්න. කියලා ඒකට සුසීම පිරිවැජියා තමයි තෝරගෙන එයාව තමයි පිටත් කරන්න යන්න ගිහිල්ලා මහාන වෙන්න මහාන වෙලා කවි ඉගෙන ගන්න. කවි ඉගෙනගෙන ඊට පස්සේ සිවුරු ඇරලා එන්න කියලා. එතකොට ඒ උපක් උපක්‍රමශීලීව. එතකොට අන්තිමට සුසීම පිරිවැජියා ගිහින් පැවිදි වෙන්නේ කවි ඉගෙන ගන්න. නමුත් අන්තිමට අර භික්ෂුන් වහන්සේලා ඇසුරු කරනකොට ඔහු කුතුහලයෙන් එක එක ප්‍රශ්න අහනකොට ඒ භික්ෂුන් වහන්සේලා දෙන උත්තර උන්වහන්සේට තේරුම් ගන්න බැරි වෙනවා. ඊට පස්සේ හොයලා හොයලා හොයලා මෙහෙම ගැඹුරට යනකොට බුදුරජාණන් වහන්සේ අවශ්‍ය කර්මස්ථාන කියා දෙනවා. අන්තිමට භාවනා කරලා උන්වහන්සේට රහත් වෙන්න පුළුවන් වෙනවා. එතකොට ඊළඟට කාලුදායි අමාත්‍යවරයා බුදුහාමුදුරුවෝ ළඟට පිටත් කරලා හරින්නේ උන්වහන්සේ වැඩම කරවාගෙන එන්න මේ කපිල වස්තුවට. එතකොට ඒ වගේ එක් එක් පරමාර්ථයන්ගෙන් මේ ශාසනයට යොමු වෙච්චයි හිටියා. ඊළඟට දැන් තව සමහර කෙනෙක් අපි හිතමු ජීවිතය ගැන බරපතල විදිහට කලකිරිලා ඒ කලකිරීම නිසා ඒ කියන්නේ ඒගොල්ලන්ට මේ විමුක්තියක් ගැන අදහසට වඩා මේ සමහරලාට සියද විනාසා ගන්නට තීරණය කරලා ඒ විදිහට ගිය අය මේ ශාසනයෙන් ප්‍රයෝජන ලැබුවා. අන්ත තව සමහර අය කාත් කවුරුවත් Tamanට සලකන්නට කෙනෙක් නැති නිසා මෙහෙම විවිධ මනෝභාවයන් එක්කලා විවිධ පසුබිම් එක්කලා පැවිදි වෙච්ච අය හිටියා. හැබැයි ඒගොල්ලන්ට නිවැරදි ගුරු ඇසුරක් ලැබුණාම තථාගතයන් වහන්සේ වැනි ශාස්ත්‍රවරයෙකුගේ ආශ්‍රය නිශ්‍රය ලැබුණු නිසා බුදුහාමුදුරුවෝ නැතත් හොඳ ප්‍රබල ගුරුවරුන්ගේ ආශ්‍රය නිශ්‍රය ලැබුණොත් ඒ පැවිද්දන්ට තමන්ගේ දුර්වලකම් සකස් කරගෙන අනුන්ටත් යහපතක් කරමින් තමන්ගේ මහානදමත් ආරක්ෂා කරගන්නට ශ්‍රමණ ධර්මය සම්පූර්ණ කරගන්නට බැරි කමක් නැහැ. දැන් මෙතන මේ කියන්නේ අර මූලාරම්භයේදී ඒ ඇති වෙන ආකල්පය නිවැරදි නොවෙන්නට පුළුවන්. ඉතින් අපි හුඟක් දෙනා සමහර වෙලාවට වැඩ කටයුතු කරනකොට අපිට මුලින් මේ නිවැරදි අදහස නොෙන්න පුළුවන් යම් කාරණයක් පිළිබඳව. හැබැයි වැදගත් වෙන්නේ මේ විදර්ශනා මාර්ගයේදී වැදගත්ම කාරණේ තමයි වැරදුනාට කමක් නැහැ. වැරදුණු බව අවබෝධ කරගෙන වරද නිවැරදි කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ. දැන් වැරදිලා අපි වැරදුණු බව තේරුම් ගත්තේ නැත්නම් හැමදාටම අපි නඩත්තු කරන්නේ අර දුර්වලකම තමයි. එතනයි මේ වංචක ධර්මවල තියෙන දෝෂය. එහෙම නැත්නම් මගේ මනසේ මේ වංචක ධර්මයක් මතුවෙන්නේ කියලා වටහා ගත්තට පස්සේ ඒතනත්තාට ඒ මිදෙන්න පුළුවන්. නමුත් වැටහෙන්නට තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. හොඳ සති සම්පජඤ්ඤයකින් Taman පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කළේ නැතිනම්. ඉතින් එතකොට එහෙම කෙනෙක් පැවිදි වෙලා එහෙම කෙනෙක් ගිහිගෙන් අයින් වෙලා අනිත් අයටත් යහපතක් කරමින් තමනුත් මහානදම් පුරමින් යම්කිසි වැඩ කොටසක් කරගෙන පවතින්න පුළුවන්. හැබැයි එතනත්තා විමුක්ති මගට ඍජුව නැඹුරු වෙනවද? අවංකව ඒ ගමන් මගෙහි ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මේ සූක්ෂම වංචක ක්ලේශයන්ගෙන් සිත නිදහස් කරගන්නට පුළුවන් වුණොත් තමයි හැබෑම නයිස්කාම්ම්‍ය කාමතාවය එතනත්තා තුල මතු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් Tamanට නයිස්කාම්ම්‍ය පිළිබඳ බලවත් උත්තේජනයක් ඇති වෙනවා නම් ඒ කියන්නේ කාමයන් අත්හැරීම හොඳයි. හැබැයි කාමයන් අතහරින්න නිකන් කලබලයක් ඇති වෙනවා නම් ඉක්මනට මේක අතහරින්න ඕන ඉක්මනට ඉක්මනට මේවා කරන්න ඕන වගේ හිතෙනවා නම් අන්න ඒ ගැන පරිස්සම් වෙන එක හොඳයි ඒ ගැන ප්‍රත්‍යවේක්ෂා කරලා බලන එක හොඳයි. මොකද ඒ නයිස්කාම්ම්‍ය ගැන තරම් කලබලයක් ඇති කරන්නේ කොමක් විසින්ද? එතරම් උත්තේජනයක් ඇති කරන්නේ කුමක් විසින්ද? එය කාමච්ඡන්දේම විය. නේද හඳුනේ? ඒතර පණින්න පෙර සිතා බලමු වගේ දැන් ඒ වගේ හදිස්සි වුණොත් හදිස්සි වුණොත් අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕන. මේ මොකක් විසින්ද මේ තරම් කලබලයක් ඇති කරන්නේ? ඒක ඒක මේ ශහන් මහත්තයා මේ මනෝභාවයට නයිස්කාම්ය පිළිබඳව විතරක් නෙමෙයි. අනිත් හැම දෙයකම ඒ ප්‍රත්‍යවේක්ෂණය වැදගත් වෙනවා. දැන් දවසක් එක මැදිවිය මහත්මේ එතුමා අපේ ධර්ම දේශනා අහලා අපට කතා කරලා කිව්වා ආම්දුරනේ මට ඔබ වහන්සේ බැහැ දකින්න ඕන. එතකොට මට ඒ සඳහා දිනයක් වෙලාවක් වෙන් කරලා දෙන්න මම පුතත් එක්කලා එන්නම් කියලා. ඉතින් මම දිනයක් දුන්නා. ඊට පස්සේ එතුමා ආවා අපිව මුණ ගැහෙන්නට. පුතාට පුතාටත් නිවාඩු තිබිච්ච දවසක. ඉතින් ඇවිදින් එතුමා දැන් මගේ කකුල් දෙක අල්ලගෙන වැඳලා නැගිටිනකොට ඇස් දෙකෙන් කඳුළු කඩාගෙන වැටෙනවා. එතකොට එතුමා කියනවා හාමුදුරන්ගේ බණ අහලා මට හාමුදුරුවෝ ගැන ලොකු පැහැදීමක් ඇති වුණා. ඉතින් මට දැන් මේ ඔබ වහන්සේ බැහැ දකින්න එන්න ඕන කියලා හිතුවට පස්සේ මට නිින්ද ගියෙත් නෑ කියලා කිව්වා. පස්සේ මම කිව්වා මේ භික්ෂුන් වහන්සේ නමක් දකින්නට සද්ධාසිතක් ඇති වෙන එක වරදක් නෙමෙයි. ඒක හොඳයි. භික්ෂුන් වහන්සේ නමක් දකින්න තීරණය කරන එකත් හොඳයි. ඇවිදින් බැහැ දකින්න එකත් හොඳයි. හැබැයි උන්වහන්සේ දකින්නට ඕන ඒ ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න ඕන කියලා හිතුවහම නිින්දයන් නැති මට්ටමට තමන්ගේ මනස ක්‍රියාත්මක වෙනවන එතන යම් ගැටලුවක් තියෙනවා. එතකොට ඊතරම්ම මේ කලබලයක් කොහොමද ඇති කරන්නේ මේ සද්ධාවේ? සද්ධාව කියන්නේ හොඳ කුසල චෛතසිකය. ඒකෙන් සිත නිවන්නට ඕන. නිවස සිත සනසන්නට ඕන. එතකොට අර කලබලය ඇති කරන්නේ මොකක් විසින්ද? ඒක එතන තියෙනවා එක්තරා භක්තිමත් ගතිය. එහෙම නැත්නම් යම්කිසි මනස උත්තේජනය කරන ගතිය. එහෙමනම් එතන ඒ සද්ධාව ප්‍රඥාවෙන් සමතුලිත වෙලා නැහැ. දැන් අපි දකිනවා අනාථපිණ්ඩික සිටුතුමාටත් ওই ගැටලුවම මතුවෙනවා බුදුහාමුදුරුවෝ සම්බන්ධව. බුද්ධ කියන වචනේ ඇහුවට පස්සේ හෙට උදේ බුදුහාමුදුරුවෝ බලන්න යන් කියලා කියන උදේ වෙන්න ඉස්සලා මහ රාත්‍රියේම නිින්දෙන් අවදි වෙනවා ආලෝකයක් මතුවෙනවා එතකොට එතන දැන් අනාථපිණ්ඩික සිටුතුමත් ඒ වගේනේ ප්‍රඥාව එතරම් එතනට මුසු කරගන්නට ක්‍රියාත්මක වෙනවා වෙනුවට සද්ධාව බොහොම ප්‍රබල වෙනවා. ඉතින් සද්ධාව ප්‍රබල වුණාම ප්‍රඥාව ඒ මට්ටමට ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්. එතකොට මහා කලබලයක් ඇති වෙන්න පුළුවන් එතන. එතකොට පසුකාලීනව එතුමා තුල ප්‍රඥාවත් අවදි කරගත්තා. ඒ නිසා තමයි සෝවන් ඵලයටපත් වෙන්න පුළුවන් උනේ. නමුත් ඒ ජීවිතයේ අරහත්ත්වය දක්වා එතුමා නොයන්නේ දැන් එතුමාගේ අධික සද්ධාව ගැන කියවෙනනේ බුදුහාමුදුරු ළඟට ගියා වුණත් බුදුහාමුදුරන්ගෙන් ධර්ම කාරණයක් අහන්නේ උන්වහන්සේට පීඩාවක් ඇති වෙයි කියලා. ඒතර සද්ධාව බහුලයි. හැබැයි ඒ මට්ටමට ප්‍රඥාව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒවා සමබර වෙන්නේ නැති ගැටලුවක් හිටිනවා. අපේ හැඳුනේ දැන් ඔබ වහන්සේ ඕම් පැහැදිලි කරනකොට මට මෙහෙම අහන්න හිතුණා දැන් සමාජයේ අපේ ගොඩාක් අයගේ මේ කටවහරේ තියෙන වචනයක් තමයි මම මැරෙන්න කලින් මෙන්න මේ දේ කළොත් වගේ අදහසක්. එතකොට ඒ ක්‍රියාත්මක වෙලා තියෙන්නෙම මේ කියන විදිය වෙන්න පුළුවන්. මෙහෙමයි දැන් ඒ මැරෙන්න කලින් මේක කරගන්න ඕන කියන තැන හැබැයි ප්‍රඥාව වෙන්නත් පුළුවන්. හැබැයි හැබැයි ගොඩක් වෙලාට දැන් මැරෙන්න කලින් කියන මැරෙන දවස අපි දන්නේ නැහැනේ කවද්ද කියලා. දැන් ඒගොල්ලෝ මැරෙන්න කලින් කියලා හිතාගෙන ඉන්නේ තව අවුරුදු 10ක් 15ක් තියෙනවා කියලා හිතාගෙනත් වෙන්න පුළුවන්. ඉතින් මරණය කියන එක මේ කතා කරන වචන ඉවර වෙනකොට අපි මැරිලා වැටෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මැරෙන්න කලින් දේවල් කරනවා කියන එක සිතුවිල්ල යහපත්. සිතුවිල්ල යහපත්. හැබැයි ඒක අපිට ඉලක්ක කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. මරණය කොතනද ඊට කලින් කොහොමද කරන්නේ? හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මරණය ඕනෑම මොහොතක වෙන්නට පුළුවන්. ඒ නිසා මේ තියන කාලය තුල මරණය ඊළඟ මොහොත වෙන්න පුළුවන්. හැබැයි ඊළඟ මොහොත වෙනකන් මම ಗುಣධම් පුහුණු කරන්න. අන්න ඒ ආකල්පයයි අපි තුල වර්ධනය කරන්න. ඒ කියන්නේ මැරෙන්න කලින් යමක් කරගන්නවා කියලා කාල නිර්ණයක් කරන එක නෙමෙයි. මරණය ඕනම මොහොතක වෙන්න පුළුවන්. ඒ නිසා මේ මොහොතේ මැරෙන්න කලින් කියන්නේ හෙට නෙමෙයි. මැරෙන්න කලින් කියන්නේ මේ මේ මොහොතේ මොකද මේ මොහොතෙන් පස්සේ මට ජීවත් වෙන්න පුළුවන් වේද කියලා කියන්න බෑ. අන්න ඒ බඳු දැක්මකින් අපිට වර්තමානය තුල ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් කුසල් දහම් මේ කළා ඒක ශ්‍රේෂ්ඨයි. හැබැයි අර ගොඩාක් දෙනාට මරණයට කලින් කියලා ඉලක්කයක් හදාගෙන එහෙම කටයුතු කරන්න පෙළඹෙන්නේ හුඟක් වෙලාවට මේ වගේ වංචනික අදහසකින් වෙන්න පුළුවන්. හැබැයි අපි නැවත නැවත කියන ওই වංචනික අදහසක් කියන එකෙන් අදහස් කරන ලෝකේට වටන අදහසක් නෙමෙයි. ඒ තමන්ගේ මනෝභාවය පැහැදිලි නැතිකමින් තමන් මේ මනෝභාවයන්ට පැවටිලා. දැන් අනිත් එක ශාන් මහත්තයා දැන් මේ කාරණේ කියනකොට අපිට තවත් මතක් වෙනවා අද සමාජයේ මහාන වෙලා ඉන්න හුඟක් හාමුදුරුන්ගේ අතීතය ගැන කතා කරනකොට උන්වහන්සේලා පුංචි කාලේ පැවිදි වෙච්ච අය ගැන කතා කරනකොට ගොඩක් හාමුදුරු කියන කතාවක් තමයි මම පැවිදි වුණේ සිවුරට ආසා වුණා. එතකොට හාමුදුරුවරුන්ට හුඟක් දානමාන හම්බ වෙනවා, කැවිලි හම්බ වෙනවා, එතකොට පළතුරු හම්බ වෙනවා. ඒ නිසා ඒ ඒවට කැමැත්තක් ඇති වුණා. ඊළඟට හැමෝම හාමුදුරුවන්ට වඳිනවා. ඒකට කැමැත්තක් ඇති වුණා. එහෙම සමහර හාමුදුරුවරු ඇත්තටම අර මහානකමට යොමු වෙලා තියෙන්නේ සිවුරට ඇති වෙච්ච කැමැත්ත නිසා හාමුදුරන්ට වඳිනවා දැකලා හාමුදුරන්ට දානේ පූජා කරනවා දැකලා ඒව දැකලා තමයි උන්වහන්සේලාට සාංශාරික වශයෙන් තිබුණු ඒ නෛෂ්කාම්‍ය පිළිබඳ ආකල්පය අවදි වෙලා තියෙන්නේ උත්තේජනය වෙලා තියෙන්නේ අර කාමච්ඡන්දේ. එතකොට වර්තමානයේ එක මහාචාර්ය ස්වාමීන් වහන්සේ නමක් අපි සමග සිහිපත් කළා උන්වහන්සේ පැවිදි වෙන්නට තීරණය කරලා තියෙන්නේ අපවත් වෙච්ච හාමුදුරු නමකගේ ආදාහණය කරන ගැඹීරත්වය දැකලා. එතකොට උන්වහන්සේ අපවත් වුණාම මෙච්චර සංග්‍රහ කරනවා නම් මේ මහානකම කොච්චර කොච්චර වටින දෙයක්ද කියලා උන්වහන්සේගේ මනස උත්තේජනය වෙන්නේ එතනින් මහානකමට. එතකොට නමුත් දැන් අද උන්වහන්සේ මහාචාර්ය ස්වාමීන් වහන්සේ නමක් හැටියට දැනුගත්කම් ඇති කරන සමාජයටත් යම් සේවයක් කරනවා. උන්වහන්සේත් බොහොම අල්පේච්ඡ ජීවිතයක් ගත කරමින් ආදර්ශවත් ජීවිතයක් ගත කරනවා. ඉතින් ඒ නිසා තමයි මහානායක හඳුර සිහිපත් කරන්නේ මේ කාමච්ඡන්දය විසින් පොළඹවන්න පුළුවන් නයිස්කාම්ය සඳහා. එතකොට ඒකෙන් පෙළඹිලා එතනට මහාන වෙන්නත් පුළුවන්. හැබැයි ඒ ඒබඳු හැම කෙනෙකුගේම පැවිදි ජීවිතය අසාර්ථකයි කියලා කියන්න බෑ. ඒ අයගෙන් සමාජයට සේවයක් වෙන්නත් පුළුවන්. උන්වහන්සේලාත් හොඳට මහානදම් පුරන්නත් පුළුවන්. සමහර වෙලාවට ඒ දුර්වලකම තේරුම් අරගෙන සකස් කරගත්තොත් කෙලස් නසන්න නිවන් දකින්න සුදුසුකම් තියෙනවනේ උන්වහන්සේලාට පසුබිම සැකසෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වංචක ධර්ම කියලා කියන්නේ ලොව රැවටීමක් නෙමෙයි තමන්ගේ මනස හඳුනාගත නොහැකිව තමන්ගේ මනසටම රැවටීමක්. ඉතින් ඒ නිසා එය තේරුම් ගන්නට තම තමන් විසින්ම තමන්ව ප්‍රත්‍යවේක්ෂා කරලා බැලීම අවශ්‍යයි. ඒ නිසා යම් කුසලයක් කරන්නට යනකොට ඒ කුසලයේ පිළිබඳ සීමා අතික්‍රාන්ත වූ උත්තේජනයක් Taman තුල ඇති වෙනවා ඒකට දැඩි පෙළඹීමක් ඇති වෙනවා නැවත නැවත පරීක්ෂා කරලා බලන එක හොඳයි. එච්චරම මේ කලබලයක් ඇති වෙන්නේ කුමක් නිසාද කියලා. අන්න එහෙම ප්‍රත්‍යවේක්ෂණයක් කළොත් තමයි අපිට මේ සූක්ෂම ක්ලේශයන් හඳුනා ගන්න පුළුවන් අද දවසේ වැඩසටහන නිමාවටපත් කරන්නට අපට කාල වේලාව ලැබෙදී. නොදැනුවත්වම අපේ කාල වේලාව අපටත් නොදැනී අපෙන් අරගෙන දහමට මඟ කියා දුන්නේ අපේ ස්වාමීන් වහන්සේ. වැඩසටහන ක්‍රියාත්මක වෙන අතරතුරේ නිෂ්පාදකතුමත් අපට සංඥා කළා අපේ හාමුදුරන් වහන්සේගේ කතාවට බාධා කරන්නට එපා. දහම් කරුණ ඒ තරම්ම වැදගත්. ඒ නිසා විරාමයට යන්නට තිබෙන ඉඩකඩත් අහුරගෙන තමයි අපි මේ වැඩසටහන මේ විදිහට දියත් කළේ. ඉතින් අපේ හාමුදුරුවනේ ඊ타ත්ම රසවත්ව හරවත්ව මේ ගැඹුරු දහම් කරුණු අපේ හාමුදුරන් වහන්සේගේ පොතපත පරිශීලනය කළ පමණින්ම නොතේරෙන දහම් කරුණු පවා ඔබ වහන්සේ මනාවටම පැහැදිලි කළා. ඉතින් ඒ නිසාමයි බොහෝ පිරිසක් ඔබ වහන්සේට දෙස් විදෙස් බොහෝ පිරිසක් මේ වැඩසටහන අරබන්නටම ඔබ වහන්සේට බොහෝ දෙස් විදෙස් පිරිස් ආරාධනා කළා. ඉතින් මේ ආරාධනාව වෙනුවෙන්මයි සුගත පද විවරණ වැඩසටහන අපේ හාමුදුරන් වහන්සේ ආරම්භ කළේ. අපේ හාමුදුරනේ බොහෝ දහම් කරුණු මෙලෙසින් ඔබ වහන්සේ පහදනකොට ඇත්තටම අපට පැහැදිලි වෙන කාරණාව තමයි සමාජය ඇතුලේ ජීවත් වෙන අපි දහම ගැන දන්නේ මොනවද? දහම කියලා හිතාගෙන ඉන්නේ මොනවද කියන ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා වංචක ධර්මවලට සූක්ෂමව ක්‍රියාත්මක වෙන්නට ඉඩ නොදී ඔබ ඔබේ ජීවිතයෙන් ප්‍රශ්න කරන්නට කියන ආරාධනාව සිදු කරමින් මීළඟ වැඩසටහනින් යලිත් හමුවන්නට අපට අවසර දෙන්න. ඉතින් අද දවසේ අප වෙනුවෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් සියස රූපවාහිනී මාධ්‍යජාලයේ ප්‍රධාන මැදිරි පරිසරයට වැඩම කරන්නට යෙදුණු නම කියන්නට අවසරයි ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමින්වයන් වහන්සේ ඔබ වහන්සේට පාද නමස්කාර පූරකව අප ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද දවසේ මේ වැඩසටහන ඔබ වෙත ගෙනීමේදී අපට ඒ සඳහා අවසරය අනුමැතිය ලබා දුන් සියස මාධ්‍යජාලයේ ගරු සභාපතිතුමන් අධ්‍යක්ෂතුමන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට අපගේ ප්‍රණාමය පුද කරමින් එසේනම් වැඩසටහන මෙලෙසට නිමවටපත් කරනවා සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනීය ඔබටත් රටටත් යහපතක්ම වේවා